එහෙනම් අපි කාල වේලාව ඉක්මන නිසා අපේ ධර්ම සාකච්ඡාව අද දවසට නිමා කරමු. අපි නැවතත් සිහිපත් කරනවා සජ්ජන සමාජ සංවර්ධන පදනම විසින් අපි සැලසුම් කරලා තියෙනවා 2024 ජනවාරි මාසේ 25 ඒ කියන්නේ බ්‍රහස්පතින්දා දුරුතු පුර පසළොස්වක පොහොය දිනේ රාත්‍රී 8යි 10ට සත්‍යක්‍රියාවක් කරන්න ඒක ඉලක්කය තමයි රටට ජනතාවට සම්බුද්ධ ශාසනයට අභ්‍යන්තරයෙන් හා බාහිරින් අභ්‍යන්තරයෙන් කියන්නේ රට ඇතුළතින් බාහිරින් කියන්නේ රටට පරිබාහිරින් පැමිණෙන සියලු උවදුරු දුරු වෙලා රටත් ජනතාවත් සම්බුද්ධ ශාසනයත් සුරක්ෂිත වේවා කියන අදිෂ්ඨානය එහිදී සිද්ධ කරන්නේ. එතකොට මේ සත්‍යක්‍රියාව කළ යුතු ආකාරය අපි මුලින් විනාඩි 15ක් විතර පැහැදිලි කළා. ඒ නිසා ඒක අහන්න අවස්ථාව නොලැබුණු අය නැවත වතාවක් මේ පටිගත කිරීම ආපස්සට අරගෙන මුල ඒ කොටස විස්තර කරලා තියෙනවා. ඒකට සවන් දෙන්න සවන් දීලා Taman දන්න කියන අය ලංකාවෙත් විදේශ රටවලත් ඉන්න ශ්‍රී ලාංකිකයන් දැනුවත් කරන්න ගෞරවනීය ස්වාමින් වහන්සේලාටත් අපි මෙත්සිතින් ආරාධනා කරනවා දායක කාර්කාදීන් දැනුවත් කරන්න පොය දවසට සිල් ගන්න පිරිස දැනුවත් කරලා රාත්‍රී 8යි 10ට ඒ කියන්නේ රාත්‍රී 8 පමණ වෙනකොට නිදහස් තැනක වාඩි වෙලා ගත සිත සැහැල්ලු කරගෙන තමන් ඒ සත්‍යක්‍රියාවට සූදානම් වෙන්න. ඉතින් එතනදී අපි ප්‍රාර්ථනාවක් හැටියට නෙමෙයි ඒක කරන්නේ මෙසේ වේවා කියලා නෙමෙයි තමන්ගේ මානසික ශක්තිය අවදි කරගෙන මෙසේ වෙන්න කියන තැනට අදිෂ්ඨාන කරමින් මානසික ශක්තිය මෙහෙයවීමක් ඒකයි අපි අර කිව්වේ අර දුන්නේ ඊතලයක් මුදා හරින්න වගේ අදාළ ඉලක්කයට තමන්ගේ මානසික ශක්තිය මෙහෙයවීමක් එතනදි කරන්නේ. ඉතින් ඒක හැකි පමණට සිද්ධ කරන හැටියට අපි සිහිපත් කරනවා විශේෂයෙන් මතක් කරනවා වෙනත් වෙනත් පුද්ගලික අරමුණු ප්‍රාර්ථනා ඒ වෙලාවට තියාගන්න එපා. ඒ වෙලාවට අපි හැමෝම එක අරමුණක් ඇතිව එක අධිෂ්ඨානයක් කරන්නේ. ඒ අරමුණ තමයි රටට ජනතාවට සම්බුද්ධ ශාසනයට පැමිණෙන අභ්‍යන්තරයෙන් හා බාහිරින් පැමිණෙන උවදුරු දුරු වෙන්න කියන අදිෂ්ඨානය. ඉතින් එහෙමනම් ඒ සත්‍යක්‍රියාවට සහභාගී වෙන හැටියට හැමදෙනාටම මෙත් සිතෙන් සිහිපත් කරනවා. අපි එහෙනම් ලබන සෙනසුරාදා නැවත ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙමින් පාරමිතා පිළිබඳව තව මූලික පැහැදිලි කිරීම අපිට නිම කරන්නට උනේ නැහැ. ලබන සතියේත් අපි ඉතිරි කොටස පැහැදිලි කරලා ඊට පස්සේ දාන පාරමිතාදී පාරමිතාවෙන් පාරමිතාවත් මේ කරුණු සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අද දවසේ සහ සම්බන්ධ වුණු ගෞරවනීය ස්වාමීන් වහන්සේලාටත් පින්වත් ඔබ හැම දෙනාටම මේ දහම් කරුණු ශ්‍රවණය කිරීම ධර්ම සාකච්ඡා කිරීම සුඛ ප්‍රතිපදාවෙන් ප්‍රාර්ථනා කරන බෝධියකින් නිර්වාණ අවබෝධය පිණිස හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමි හැම දෙනාටම දරුවන් සියලු දෙනාගේ හිතසුව පිණිස අපගේ ප්‍රඥාව දියුණු කිරීම පිණිස පුරා පැය දෙකක පමණ කාලයක් ධර්ම දේශනා කරමින් අපගේ ප්‍රශ්න වලට පිළිතුරු සපයමින් ඔබ වහන්සේ මේ සිදු කරගත්තා වූ මහා දානමය පුණ්‍ය කර්මය පතන්නා වූ කාලයකදී පතන්නා වූ බෝධියකින් සසර දුකින් මිදීමට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අවසරයි ස්වාමීන් වහන්සේ සාදු සාදු සාදු